ඇත්තට මම කඩකාරයෙක් නෑ. ඔය කැවිල බඩුවරක් යනකොට මම අහකරයි. එතන ගන්න තියෙන මේකයි. කල්ලා දුක්ඛං කල්ලා දුක්ඛ විපාකං. ඒ කියන්නේ මොකද්ද? මේ කල්සුදු මේ මේ මනුස්ස ලෝකේ අපි ඉපදුනේ කල්සුදු කර්ම කර කර කල්සුදු විපාක රැස් කරා. ඈ තමන්ගේ තමන්ගේ දුව දූෂණය කරනවා මේ මේ හොරෙක් ඇවිල්ලා තමන්ගේ දුව දූෂණය කරනවා තාත්තා මෙතන මෛත්‍රී භාවනා කරලා ඉඳලා හරියන්නේ නැහැ. නේද? එතකොට දුව දුව මේ කරගන්න වැඩ පිළිලක් කරන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ දුව මේ බේර ගන්න කියලා අර හොරා තමන්ගේ අතින් මැරෙන්නත් පුළුවන්. ඒ වෙනද මැරුණාට පස්සේ ඉතින් මේ හොරා මරපු පාප කර්මය තමන්ට තියෙනවා. දුව බේරගත්ත පුණ්‍ය කර්මයක් තමන්ට තියෙනවා. කල්ල සුක්ඛං කල්ල සුක්ඛ විපාක. මනුස්ස ලෝකේ ඉපදුනා නම් කල්ල සුදු කර්ම කරගෙන කල්ල සුදු විපාක රැස් කර කර ඉන්නවා අපි. මේක තමයි ස්වභාවය. දිව ලෝකෙ ඉපදුනා නම් සුදු කර්ම සුදු විපාක සුදු විපාක විඳිනවා. අපායෙ ඉපදුනා නම් කල්ල විපාක විඳිනවා. අපාය කියලා සපක් කියලා තම සපයක්වත් නැහැ තියෙන තමන්ගේ දුක දූෂණය කරන කවුරු ආවොත් තමන්ගේ පවක් වෙනවන්නේ. ඔය දෙකත් වෙන්න පුළුවන්. මේ අතීත සංසාරේදී තමන් මේ තමන් කරපු දෙයක් ඒ දුවත් එක්ක එකතු වෙලා කරපු දෙයක්. එතකොට හ්ම් ඉතින් ඒ ස්වභාවය මේක මේ හරිම හරිම මායාකාරී ස්වභාවයක්. නිකන් හිතලා බලන්න අද අපි ඉඩම් නඩුවක් දාන අල්ලපු ගෙදර එක. ඈ මේ එක බින්ගංගලක් අයිති කරගන්න. ඉදන් නඩුව කියන එක ඉතින් සංසාර ගානක් ඇදෙනවනේ. නේද? ඔබ මැරිලා ගිහිල්ලා අල්ලපු ගෙදර දුවට මේ මේ දුවගේ බඩේ උපදිනවා. හ්ම්? දැන් මොකද වෙන්නේ? ඔබම දාපු නඩුවේ ඔබ තමයි එතකොට ෆැමිලි කාර්යය. එතන අල්ලපු ගෙදරේ කෙනා තමයි නීති කාර්යය. හරිද? එතකොට තව අවුරුදු 10ක් ගිහිල්ලා නැත්නම් අවුරුදු 20ක් ගිහිල්ලා ඉවර වෙලා ඈ ඒ නඩුවම කතා කරනවා. මොකද්ද? ෆැමිලි කාර්යයත් ඔබ, නීති කාර්යයත් ඔබ. ඔබ ඔබටමයි නඩුව දාගෙන තියෙන්නේ. දෝක තමයි මේකේ තියෙන දබාය. දැන් අද මේ දරුවා කියලා අනේ මගේ දරුවා කියලා මේ ආදරෙන් බදාගෙන දඟලනම කාටද? තමන්ට ගියාම තමන්ම මරපේ කාට? ඉතින් ඕක තමයි තමයි. අඳුර ගන්න බෑ කිසි දෙයක්. ඉතින් මේ ගනුදෙනු පියෝ පියෝ යනවා ඉතින්. මේක කෙලවරක් කරගන්නකම් ගනුදෙනු පියෝ පියෝ යනවා. ඉතින් තමන් ආරයත්තේ ආවන්න පස්සේ මනස 100න් ඉදව කටයුතු කරනකොට රාගය ෂය කරගෙන, මෝහය ෂය කරගෙන, ද්වේෂය ෂය කරගෙන කටයුතු කරද්දී අර ප්‍රශ්නේ විසඳෙනවා. ජේසුස් වහන්සේ අර කිව්වේ මොකද කනකට ගහද්දී අනික් කනත් අල්ලපන් කියලා කිව්වේ මොකද්ද? නහි වේරෙන වේරාණී සම්මන්තිච හුදාතනං කියන එක බොහොම සරලව පැහැදිලි කරලා දුන්නා. නැත්තම් කියනවා ඒක කනකට ගහුවා අනික් කන දීපම් පටාර ගාලා කියලා කිව්වේ නෑනේ. නේද? ඒක කනකට ගහුවම අනික් කනක් අල්ලපන් කියලා කිව්වේ අර දෙයට. නැතු මේ මෝඩෙක්වයි ගුටි කන්න කියලා කිව්වා නෙමෙයි. ඉතින් ඕක අද මේ මේ මෝඩ විදිහට අවබෝධ කරගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ජේසුස් වහන්සේ කොච්චර හොඳ හරි අහිංසක මිනිසයා ඈ මේ කන්න ගහුවම අනික් කනත් අල්ලන්න කිව්වා එහෙම එකක් නෙමෙයි උන්වහන්සේ කිව්වේ මේ කන්න ගැහුවම අනික් කනත් අල්ලන්න කිව්වේ මොකද්ද මේ වෛරයෙන් මේ අවෛරයෙන් වෛරය සම්හිඳවපන් වෛරයෙන් වෛරයෙන් සම්හිඳවන්න එපා මේ කන්න ගහුව උඹ ගන්න යන්න එපා හදනද ඊටපා වේදනානුපස්සනාව. සතර සතිපට්ඨානයේදී දැන් කායානුපස්සනාව ටිකක් වඩාගෙන යන්න. එකපාරට අපි ඔය වේදනානුපස්සනාවට ඕක ආවට පස්සේ නිකන් අර මේ ගිහිල්ලා ගල උඩ දැම්මා වගේ වෙනවා මේ එක. නැත්තම් ගිහිල්ලා අර ඇහුවා ධාරණය කරගත්තා විතරක් එනවා. ඒක නිසා මේක ටික කාලයක් වඩන්න. නිකන් ඉන්න ගමන් මේක වඩන්න පටන් ගන්න. සිහියෙන් ඉන්න තමන් අතින් රාගයට, ద్వේෂයට, මෝහයට මූලික වෙච්ච දේවල් වෙනවද කියලා අවබෝධයෙන් ඉන්න. වෙනවනම් වෙන්න දෙන්න. එච්චර. අවබෝධයෙන් හිටිය නැත්තම් වෙනවා. ඒ සතියෙන් ඉන්න. ඔකට තමයි කියන්නේ සම්මා රාගය, ద్వේෂය, මෝහය තමයි උදව් වෙන්නේ සං වලින් ඉස්සරහට යන්න. සං කියන්නේ මොකද්ද? ඉපිදි ඉපිදි මෙරි මෙරි යන්න සකස් වෙන එකතුවට. ওই එකතුවට හේතු වෙන්නේ මොකද්ද? රාගයයි, ద్వේෂයයි, මෝහයයි. ඉතින් එතකොට සං මා කරනවා කියලා කියන්නේ මොකද්ද? සං නැති කළද මා කියන්නේ නැති කරනවට. ඒතර සම්මා කරනවා කියලා කියන්නේ සං නැති කළා දාන. ඉපිදි ඉපිදි මෙරි මෙරි යන එක නවත්තනවා. ඒතර ඉපිදි ඉපිදි මෙරි මෙරි යන නවත්තන සතිය සිහියට කියන මොකද්ද? සම්මා සතිය කියලා. එතකොට අර රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල් බල බල බල බල නැති කරලා දානවා. සම්මා සමාධිය කියන්නේ. එතකොට ඒකෙන් ඇති වෙන අකම්පීය බවක් කියනවා සමාධියක් නැගිනවා. ඒ සමාධියට තමයි මොකද්ද කියන්නේ? ඒ සමාධියට තියෙනවා ධාන හතරක්. ප්‍රථම ධානයේ සවිතක්කං සවිචාරං විවේචකං පීතිසුඛං ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඔය ආදි වශයෙන් කියනවා මේ විතක්ක විචාරාණ මූප සමා ඈ එතකොට මේ විදිහට යනවා දෙවෙනි දෙවෙනි දෙවෙනි එකට ඈ විතක්ක ਵਿਚාර නැති කරලා ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ඥාන හිතට යනවා හරි එතකොට ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ ය අධ්‍යානෙ, තෘතීක අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ. ඔය ටිකට තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. එතකොට සම්මා සමාධියට එන්නේ අර සම්මා සතියේ ඉන්නකොට මොකද වෙන්නේ? Tamange හිත අකම්පිය බවකට එනවා. ඒ ආවට පස්සේ සම්මා සමාධිය පිරෙන්න පටන් ගන්නවා. තවෙන් අපි මේ ඌමනායෙන් සම්මා සමාධිය පුරවන්න ඕන කියලා එකක් නැහැ. ඒකයි කියන්නේ ධර්මයේ ධර්මියව පවත්නවා. Taman සම්මා දිට්ඨියට පැමිණුණාම කවදා හරි දවසක එතනින් එහාට ඊටු ටික Tamanට වැඩෙනවා. මම තපස්සට දැන් දැන් ගියේ මෙයා දැන් අවබෝධ කරගන්න බලද්දී එකපාරටම නේද බුද්ධ බුදුදහම ඉගෙනගෙන තිබ්බාට සමහරවල්ලාට ඉගෙනගෙන තියෙන පොතේ හැදෙන්න මොනවද ඒකද? ඒකට බැලන්ස් කරගන්න. ජීවිතේ නෑ නෑ ජීවිතේ නෙමෙයි. එන්ට දැන් අවබෝධ කරගෙන අත්‍තරම කවුරුත් තිමන් දකින් හිතනවා තමයි. කවුරුත් හිතන වැඩි ඒවල සමහරලාට ඒක නිකන් කිව්වම නිවන් දකින්න තමයි කියලා ඒක එහෙම නෙමෙයි හිතලා නෙමෙයි නෑ කියන්නේ. කියන්නේ පරමාර්ථය තමයි. නඩ ගිහිදී ඉතින් බැලන්ස් කරගන්නේ කොහොමද? දැන් Taman ඉගෙනගෙන තියෙන දේවල් එක මේක කොහොමද බැලන්ස් කරගන්නේ? ඒ කියන්නේ ඉගෙනගෙන තියෙන දේවල් වල තියෙන වැරදි ස්වභාවය නිසාද එහෙමද නෑ නෑ බුද්ධ ධර්මෙම නෙමෙයි බුද්ධ ධර්මෙම නෙමෙයි අනිත් ඒවා සමාජයේදී සමාජයේ යන විදිහක් තියෙනවා මෙයා කියන්නේ නිකන් සාමාන්‍ය පෞද්ගලික ජීවිතයත් එක්ක මේ බුද්ධ ධර්මයත් එක්ක ගලපගෙන ඉදිරියට යන්නේ ඒ ඒකද දහන්නේ ගිහි ජීවිතේම නෙමෙයි ගිහි ජීවිතේ වෙනස් වෙනවා දැන් ලෝකේ යන විදිහ ලෝකේ යන විදිහ කියලා දැක් නෑ තියනවා කියලා කිව්වොත් නෑ කිව්වොත් මොකද පිළිවෙලක් තියෙනවනේ. ඔව්. මේ පිළිවෙලත් කියන්නේ සමහර දේවල් ගැටෙන්න පුළුවන් තැන්. අන්න හරි. ආ බොහොමදයි. බොහොමදයි. මම කියන්නේ ඒක උත්තරේ. දැන් මෙහෙම හිතලා බලන්න. හරි? ලෝකෙට ලෝකෙ විදියට යන්න දෙන්න. ඔබ ලෝකෙට පෙන්වන්න ගියොත් එහෙම මම සතර සතිපට්ඨානය වඩනවා. දැන් මම ඉන්නේ මෙතන කියලා අන්න එතන ගැටීමක් ඇති වෙනවා. ඔබ ලෝකෙත් එක්ක ඉන්න. හැබැයි ඔබගේ මනස තියෙන ලෝකෙත් එක්ක නෙමෙයි. හැමතිස්සෙම ඒක අවබෝධ කරගන්න. තමන් මොනවද කරන්නේ ඒක ලෝකෙට දෙන්න යන්න එපා. අද මිනිස්සු තමන්ට නැති දේවල් නේද ගොඩක් ලෝකෙට දෙන්නේ. ඈ? ඕගොල්ලෝ මොනවද? දැන් අපි ආනපාන කරන්නේ. ආල බලන නිකන් ලංකාවට ගිහලා උපාසකම් ඈ? ආ දැන් අපි කායානුපස්සනාව. හ්ම් කායානුපස්සනාව කියන්නේ මොකක්ද ඇහුවොත් ඒ දන්නේ නැහැ. නමුත් කියවනවා. හ්ම් ගෙදර ඇවිල්ලා කියනවා බණ අහනවා ඔන්න දැන් අම්මා මේ ඔන්න දැන් මම බණ ඇහුවාද මට අවබෝධ වුණා මට කලකිරුණා මං අද ඉඳලා උඹලට උයන්නේ මුකුත් කරන්නේ නැහැ මම පැත් මම මම පැත්තට වෙලා භාවනා කරා දැන් මොකද වෙන්නේ මිනිහා යනවා අල්ලපු ගෙදර ගෑනිත් ඊට පස්සේ මොකද වෙන්නේ රෙදි උස්සගෙන කෑ ගහන්නේ උඹ මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියලා කෝවර සමාධිය කුවරදි මිජ සතිය මොකුත් නැහැ. නේද? ඒ ඔක්කොම නිකන් මුලාවල්. ඒක නිසා ඉස්සලා අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත ටික පෙන්වන්න යන්න එපා කාටවත්. ඒ අන විදිහට යන්න දෙන්න. හලෝ මචං කිව්වොත් හලෝ මචං කියන්නේ. හැබැයි එදා මචං කිව්වේ අද මචං කියන්නේ විදි දෙකකට. එදා මචං කිව්වේ අදම තින්මයි. නමුත් අද මචං කියන්නේ කියන්න ඕන නිසා. හැබැයි සමාජයේ පෙන්වන්නේ හලෝ මචං මචං කොහොමද මාත්ක? අර තමන් හොඳයි කියලා පෙන්වන්න ගියොත් මොකද වෙන්නේ? අර සමාජයෙන් තමන් කැපිලා යනවා. ඒක තමන් හොඳ බව පෙන්වන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් විදිහට ඒගොල්ලන්ව ධර්ම මාර්ගයට ගන්න. අරක්කු බොන එක අතර ඉන්න. ඉතින් තමන් අරක්කු බොනවද නැද්ද කියලා දින්න ගන්න තමන්. නමුත් අර අරක්කු බොනේම ප්‍රතික්ෂේප කරලා අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අරක්කු බොනේ උංගා ඉඳගෙන අර සැන්ඩි ටිකක් බව කිවි ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. තමන් අරක්කු බොනේ නැහැ. තමන් දන්නවා මේක නීච ධර්මයක්. කියන්නේ අද අද දික්කල්ස මැදපු එකන මෙහෙට සිල් රෙද්දෙන් යන්න අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් සිල් රෙද්ද පොරව ගන්න කොහොමද පොරව ගන්නේ ඉන්ටර්නලි. ඇතුලෙන් Taman සිල් රෙද්ද පොරවගෙන ඉන්නේ. Taman අතින් ඉත්‍රියක් දූෂණය වෙන්නේ නැහැ. නමුත් මේ කොහොම මේ ඉත්‍රිය දූෂණය කරන? ඕකට ඕකට දොස් කියන්නේ කියොත් එහෙනම් මොකද වෙන්නේ? මරුන් කන්න වෙන්නේ. ඈ. නමුත් Taman කරන්නේ. Taman දන්න මේක කරලා ඵලයක් ඇති දෙයක් නෙමෙයි. අයින් වෙනවා. ටික ටික ටික ටික අයින් වෙනවා. ඊට පස්සේ තමන්ගේ මයින්ඩ් එක ඒ ඒ ඒක ප්‍රතික්ෂේප කරද්දි මොකද වෙන්නේ? ස්වභාවිකව සැකසෙනවා. ඒගොල්ලන්ගෙන් තමන්ව අයින් වෙනවා. ඔන්න තමන්ගේ රස්සාව වෙන තැනකට මාරුවක් ආවා. තමන් බුස් කරලා එතනට ගියා. දැන් එන්න එතන හම් වෙන මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? law of attraction. ඉතින් law of attraction කියලා කියන්නේ මොකද්ද? ඈ සංකාරපච්චය විඥානං කියන එක. ගතියට ගතිය. ඈ ගතියට ගතිය ගැලපෙනවා කියන එක. ඒක නිසා කවදාවත් සමාජයට පෙන්වන්න එපා පෙන්වන්න යන්න එපා තමන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. තමන් මේක අනුගමනය කරන බව මුකුත් පෙන්වන්න යන්න එපා. එතකොට මොකද වෙන්නේ? අන්න උන් මේ මහා පාප කර්ම කරගන්නවා ඊට පස්සේ. ඈ පොඩි කාලේ මතක නැද්ද සිල් අරන් යනවා උපාලක මාත්‍යා ඈ යන්ද හරකෙක් මරන්න. ඈ ඒ වගේ දේවල් කී කිව්ව නැද්ද පොඩි කාලේ මතකද කොල්ල පුරුට්ටෝ ඉන්නේ. ඈ පොදුන් සිල් ගන්නෙත් නැහැ සිල් ගන්න එකට ඒ විදිහට කියනවා. ඒ කියන උන් මහා පාපයක් පුරව ගන්නවා. ඒක නිසා ඔක පෙන්වන්න වෙන අවශ්‍යතාවයක් නැහැ. තමන් ඉන්ටර්නලි වෙනස් වෙන්න. ඒ වෙනස් වෙලා ඉන්න තමන්ගේ ගමන තමයි යන්නේ. යම් ඵලයකට ඵලයකටපත් වුණාට පස්සේ Tamanට පුළුවන් ඒ අයට කියන්න මෙන්න මේක නවත්තලා දාලා මෙන්න මේ කරපන්. ඒ කියන්නේ බද්ද වගේ කුමාරුන්ට බුදුහාමුදුරුවෝ කිව්වේ. අහලා තියෙන නේද බද්ද වගේ කුමාරුන්ට තිස් දෙනාගේ. දෙවනි ධර්ම දූත කණ්ඩායම. <coughs> ඈ බද්ද වගේ කුමාරුන්ට තිස් දෙනෙක් හිටියා. ඒ තිස් දෙනා මොකද ගියේ? මේ ගණිකාව ටිකක් එහෙම අරගෙන නාන්න ගියා. කුමාරවරුනේ. ඒ අරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ හිටපු ස්ත්‍රියව ඒ ස්ත්‍රියව අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. ඉතින් රජාභරණ ඔක්කොම ගලවලා තියෙනනේ නාන්නේ. ඒ නානකොට අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. පැනලා ගියා මේගොල්ලෝ පස්සෙන් එළෙව්වා දැන් යන්න. බුදුහාමුදුරුවෝ සම්වත්සුරෙන් වැඩ ඉන්නවා ගහක් මුල. ඉතින් ළඟට ඇහුවා ස්වාමීන් කවුරු හරි මෙතනින් ස්ත්‍රියව ගියාද? ඒ බුදුහාමුදුරුවෝ ඇහුවා මොකටද හොයන්නේ? ඉතින් අපේ රත්තරන් බඩුවරගෙන පැනලා ගියා. අපේ ස්ත්‍රියව හොයන්නේ ගෝ ස්ත්‍රියව ගැන හොයන්න මේ උඹලා ගැන උඹලා හොයාගන්න ඉන්න ඉස්සෙල්ලා. පස්සේ ස්ත්‍රියව ගැන හොයන්න. කලෝ මොකද ඒ කිව්වේ කියලා. බොහොම ප්‍රඥාවන්ත මිනිස්සු. හිතදෙනේ. අතීත සංසාරේ ඉඳලා ඉතින් කරගෙන ආපු දේවල් පරිදන් දෙන වෙලාව. ඈ? බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා. මේ ස්ත්‍රියව ගැන හොයන්න නැතුව තමන් ගැන හොයාගන්න කිව්වා. ඉතින් අපි ගැන අපි දන්නවනේ අපි මොකක් තව තව තව තමන් ගැන හොයන්නේ. ඈ ඉත්‍රියාව ගිය කියලා ටික හොයන්නේ නැතුව බුදුහාමුදුර කියන්නේ මොකද? ඉත්‍රියාව ගිය ගිය කොහෙද කියලා හොයන්නේ නැතුව තමන් යන්නේ කොහෙද කියලා හොයපන්. ඉතින් ඒක හිතන්න දෙයක් ඉතුරු වුණා. නැවතුණා. අනේ ස්වාමීන් අපිට මේක පැහැදිලි කරලා දෙන්න. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා රහත් වෙන්නපත් වුණා. අන්න දෙවෙනි ධර්ම දූත කණ්ඩායම. දින ඔබ හොයන්න. යාළුවා යන දිහාව නෙමෙයි. ඔබ යන්න තියෙන දිහාව හොයලා බලන්න. ඔබ කොහෙටද මේ යන්න හදන්නේ කියලා. ඔබ යන්න හදන අවීචියටද? ඈ ඔබ යන හදන ප්‍රේතනිකායටද? අසුරනිකායටද? නැත්නම් ඈ සිරිසංයෝනියටද? නැත්නම් තව මිනිසෙක් වෙන්නද? ඈ නැත්නම් මේ ඔක්කොම අතහැරලා යන්නම යන්නද? තමයි යන්නේ කොහෙද කියලා තමන් හොයලා බලන්න. අනුන් යන තැන හොයන්නේ නැතු. බද්ද වගේ කුමාරෝ හොයාගත්තේ ඒක තමයි. තමන් යන දිහා. ස්ත්‍රී ගිය දිහාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ස්ත්‍රී ගිය දිහා හොයලා වැඩක් නැහැ. උඹලා යන දිහා හොයාගන්න ඉතින් ඉස්සෙල්ලා. අන්න නැවතිලා ධර්මය. අඟුලිමාලට කිව්වේ මොකක්ද? අඟුලිමාල කිව්වා ශ්‍රමණේ නැවතියා. අඟුලිමාලට පේනවා දැන් මේ අඟුලිමාල නැවතිලා කියනවා ශ්‍රමණේ නැවතියා. බුදුහාමුදුරුවෝ යනවා වගේ පෙන්නනවා. ශ්‍රමණේ නැවතියන් කිව්වා. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔයා ඉන්නේ දුවන්නේ. ඔයා නවතින්න. අඟුලිමාල කියන්නේ මේ අහිංසක ඒ කාලේ හිටපු අහිංසක මේ බොහොම මේ ප්‍රඥාවන්ත මිනිස්සෙක්. කල්පනා කරලා බලලා ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ. මේ මනුස්සයා මේ දුවන ගමන් කියන්නේ මම දුවනවා කියලා මේ නැවතිලා ඉන්න මට මම දුවනවලු. එයා නැවතිලා. කඩුව දැම්ම බිම. ස්වාමීනි මට මේකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න. අන්න කිව්වා. මොකද්ද? මම නැවතිලා ඉන්නේ. කොහෙන්ද? සසර ගමනේ. මේ භවයෙන් භවයට භවයෙන් භවයට යන ගමනේ මම නතර වෙලා ඉන්නේ. හැබැයි උඹ තාම භවයෙන් භවයට යනවා. ඒක නිසා උඹ නතර වෙලා. ධර්මයේ දේශනා කළා. බුද්ධ ශ්‍රාවකෙක් වුණා. මහා මිනිමරුවෙක්. මම කොච්චර පරම ගම්මීරද කියලා මේ ධර්ම එක ධර්ම මාත්‍රයක් ඇති මනුස්සයෙකුට නිවන් දකින්න. හරි ධර්ම මාත්‍රයක් වෙනවා නම් මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. ඇහෙන්නේ නැහැ ඔක. ඒකයි වෙලා තියෙන්නේ. හිතන්න එපා මේ පින් පිනක් කිසිම පිනක් නැති හැටි කරේ ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. හොඳට පින්වන්ත මිනිස්සු මේ ඉන්නේ හැමෝම. අපි කායම පස්නාගල වඩනෝහිල. නමුත් අපිට මරණ මොහොතේදී වැරදි හිතවිල්ලක් ආවොත් එහෙම ඒක බලපානවා නේද? කායානුපස්සනාව වඩන කෙනෙකුට මරණ මොහොතේ එන්න සිතුවිල්ල මොකක්ද? අන්න ඒක හිතලා බලන්න. සාමාන්‍ය මනුස්සයෙකුට නම් ඕන සිතුවිල්ලක් එන්න පුළුවන්. කායානුපස්සනාව වඩලා පුරුදු කෙනා මොකද කරන්නේ? රාගයට රාගයට සුදුසු දෙයක්, ඒ කියන්නේ රාගයේ මතුවෙන දෙයක් එනවනම් ඒක වහා නතර කරගන්න. ඒකට තමයි මයින්ඩ් එක පුරුදු කරලා දෙන්නේ. ද්වේෂයට දෙයක් ආවොත් නතර කරගන්න. එතකොට නම් මරණ මොහොතේ යාට එන එක යාට ඉබේ නතර වෙනවා. යාට එහෙම එකක් නැగిලා ඉන්නේ නැහැ. ඒ කායානුපස්සනාව ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එහෙනම් කවදාවත් එයාට එහෙම එහෙම ජීවිතයක් උරුම වෙන්නේ නැහැ. ඒ නිසා මරණ මොහොතේදී බොහොම ආරක්ෂාවක් සැලසෙනවා මේ වගේ කෙනෙකුට. නැත්නම් ඒක මොනවා කළත් වැඩක් නැහැනේ. මරණ මොහොතේදී සිතුවිල්ලක් ආවොත් එහෙම නේද? ජේ දේශසාගත සිතුවිල්ල. මරණ මොහොත කියන්නේ මහා සොඳුරු තැන. මරණ මිනිහා දන්නේ තමන් මැරුණා කියලා. මරණ මිනිහා දන්නේ තමන් අපායට ගියයි කියලා. ඒ දුක් විඳින පටන් ගන්නකම්. ඒ ගානට සැකසීලා ඉන්නවා. දැන් නිකන් හිතන්න එක මිනිහෙක් ඉන්නවා එක මිනිහෙක් ඉන්නවා බොහොම ලස්සනට ඇඳලා පැනලා ඉන්නවට කැමති නෑ. දැන් මොකද කරන්නේ? ලස්සනට කෙනෙක් ඇඳලා පැනලා ඉන්නකොට එක්ක හැංගිලා ඉඳලා මඩ අහුරකින් ගහනවා. අර ඔක්කොම අර ලස්සනට ඇඳලා පැනලා දී හිටපු ඔක්කොම මඩ වෙලා යන මඩ අහුරකින් ගහනවා. ඕක පුරුදු කළ හිටපු කෙනා මරණාසන්න මොහොතේදී ඕක ඇදිලා එනවා. මෙයා මේ මේ මිනිස්සයා කරපු කර්මයේ මහත මොකද වෙන්නේ? ඈ දැන් මේ මැරෙලා පණ අදිනවා. හැමෝටම පේන්නේ පනාදිනවා කියලා. නමුත් මෙයා මේ ඇතුලෙන් මහා ගේම් එකක් යනවා. මොකද්ද ගේම් එක? දැන් මෙයාට පේනවා ලස්සනට ඇඳලා එන කාන්තාව. මේ හිතට නැగిලා එනවා මේක. ඈ? මේ එනකොට මොකද වෙන්නේ? මේ හිතට නැగిලා තියෙනවා තව එකක් මොකද්ද? මඩ. ගත්ත මඩ පාත්. ඩොග් ගාලා ගැහුවා. ගහනකොට මොකද වෙන්නේ? අසූචි පෙරිච්ච නරක ආදීකට ඇතුළු වුණා. දන්නේම නැතුව. මිනිස්සු හිතනවා අනේ මේ පනාදිනවා. මේ පෙරකට පණ අදිනවා කියලා හිතන්නේ. නෑ මොකද කරන්නේ? අරකින් ගැහුවා. ඒ ගහනකොටම දන්නේම නෑ. ඒ ගහන මොහොතේ පණ ගියා. එතකොට මොකක්ද දැන් අරමුණු වෙලා තියෙන්නේ? මඩ ගහීම. අසුචි ගහීම. ඉතින් කොහෙද උරුම වෙන්නේ? දිවලෝකෙද? ඈ නෑ. කෙලින්ම ගිහිල්ලා අර අසුචි පිරිච්ච නරක ආදීකට යනවා. ඊළා අසුචි වල läගලා ඉඳලා ගාන්ට සැකසෙනවා මේ හැමදේම. හිතන්න එපා පිටුතුනේ ලේසි වැඩක් කියලා. ඒකයි මේ කියන්නේ. මේ උගුළු රේ රහ වෙනකම් මේ කතා කරන්නේ මේ තියෙන අනුකම්පාවට. මේ මනුස්ස ප්‍රජාව කෙරේ. තථාගතයන් වහන්සේ මේවා කිව්වේ අනුකම්පාවට. නැත්නම් තථාගතයන් වහන්සේට එවලෙම තිබ්බයි ඕක ඉවරයක් කරගෙන මාරයම කිව්වනේ. හරිනේ දැන් ඉතින් ඔබ වහන්සේ දින්නනේ. දැන් ඉතින් පිරිනවම් පාන්නකෝ. තවත් මොකද්ද මේ ඉන්න හදන්නේ? එහෙම උන්වහන්සේ ඒ වෙලාවේ පිරිනොම් පෑවනම් අර පස්සේ කාලේ ගල් පෙරලෙන්නෙත් නැහැ. නේද? බඩේ අමාරු හැදෙන්නෙත් නැහැ. කොන්දේ අමාරු හැදෙන්නෙත් නැහැ. ඔය මොකුත් නැහැ. පිරිනොම් පෑව එතනින් ඉවරයි. තවද උන්වහන්සේ හිටියේ ඇයි? මෙච්චර කල් පෙරම් පුරාගෙන ආවේ ඇයි? මේ අපිට තෙත සලසන්නේ. කෝ ඉතින් අපි ඔක සලස ගන්නවද? වීගලින්ද වීණා වාදනය කරනවා වගේ නේද? ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. මරණාසන්න මොහොතදී ඔය කිසි දෙයක් හිතෙන්නේ නැහැ. තමන් කරපු එකක් ඇදිලා බුස්කාලා ගියා එච්චරයි. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ මේ සුද්ධ සුද්ධියන්. ඒ මොකුත් දන්නේ නැහැ. බල්ල බලල් වගේ තමයි. ඔහේ ඉන්නවා. හොන්දට කනවා හොන්දට බොනවා. අපි හිතනවා අනේ කොච්චර දෙයක් මේ මුම් බුදුම සන්තෝෂයෙන් ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ පිස්සුවක් කියෝලා දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා. ඈ ඔන්න දැන් හිතනවා අපිට. දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා. ඉතින් දැන් අපි කොහොමද ඉන්නේ? ඈ උන් මැරෙනවා කියලා දැනගත්තත් නොදැනගත්තත් උන්ට ඒ දේ උරුමයි. Taman දැනගන්න අවශ්‍ය නැහැ Taman මැරෙනවා කියලා. මොහොතට පැනනොත් Taman මැරෙනවා. පයින් ඉස්සර දැනගෙන ඉන්න ඕනේ ඒක. පයින් ඉස්සර දැනගෙන ඉන්න දෙයක් නැහැ නේ. මොහොතට පැනනොත් මැරෙනවා. කවුරුත් මැරෙනවා. නේද? ඉතින් ඒක තමයි ස්වභාවය. ඉතින් බෞද්ධයෝ වෙච්ච අපිට පුදුම වාසනාවක් තියෙනවා. මොකද දෙයක් වෙන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න මේ දේවල් උඹලට වෙනවා. මේකෙන් බේරියන්න මේ විදිහට කරගෙන. ඒක නිසා අඳුම ධර්මයේ අපායට යන එකවත් නවත්ත ගන්න වැඩ පිළිවෙලක් කරන්න. ඒ කරන්න තියෙන එකම එක දේ තමයි මේ ධර්මයේ තුල හැසිරෙන්නේ. මේ ධර්මයේ පුළුවන් තරම් ශ්‍රවණය කරන්න. ඉඩ තියෙන තියෙන වෙලාවක මේ වගේ ධර්ම දේශනා ලෑස්ති කරලා ඒ ධර්ම දේශනා මිනිසුන් අහන්න සලස්සලා ඒ මිනිසුන්ට සෙරසලසලා දීලා තමනුත් සෙරසලසලා ගන්න. මේ බොහොම ටික කාලයයි මේව ඇහෙන්නේ. ආයි කාලාන්තරකින් මේ තව අවුරුදු 20 තමයි මැක්සිමම් මේව යන්නේ. මෙතනින් එහාට ඉතින් මේක නැති වෙලා යයි මේ අර්ථය කියන එක නැති වෙලා යයි. රහතන් වහන්සේලා බිහි වුණේ නැත්තම් ලොකුවට. අනේ ඒකත් මේ මං අහන්නේ දැන් බුදුහා බුදුහාමුදුරුවෝ කියන තැන පස්ස රහතන් වහන්සේලා පැවිදිලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා නැති වුණ කාලයක් තියෙනවා. ඊට පස්සේ ඉඳන් මේ මිනිස්සු අධාර්මික වෙන්න පටන් ගත්තා කියලා. ඔව් මෙහෙමයිද රහතන් වහන්සේලා තාමත් බිහි වෙනවා. රහතන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ බොහොම අල්ප මාත්‍රියේ වශයෙන්. මොකද හේතුව ධර්මයට කැමති මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් වැඩේ තියෙන ධර්මය අවබෝධ කරගන්න තරම් ධර්මයේ පණ නැහැ දැන්. ධර්මයේ පණ නැහැ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයි. ඒකේ තියෙන ඇත්ත ඒ කියන්නේ මේ ඒකේ තියෙන අර්ථය. ඔය ඒකේ තියෙන අර්ථය ගත්තා දැන්. නිගමන හිතලා බලන්න. හරිද? ඔබට කියනවා චයිනීස් භාෂාව ඔබ ඉගෙන ගන්න. ඉගෙන ඔබට කියනවා මේ චයිනීස් භාෂාවෙන් තියෙන එක සිංහලට පෙරලන්න කියලා. ඔබටත් කියනවා ඒ දෙයම කරන්න කියලා. දැන් ඔබ දෙන්න ඔබ හිතනවා හරියටම එකම වචන පෙළ මේ දෙන්න ලියයි කියලා. කවදාක හිතන්න බෑනේ. නේද? මෙතුමාගේ තියෙන හිතේ ස්වභාවයට අනුව එතුමා ලියනවා. මෙතුමාගේ තියෙන හිතේ ස්වභාවයට එතුමා ලියනවා. ඉතින් ඔය දෙක කියවනකොට හතයි පොළොවයි වගේ වෙනස්. නමුත් චයිනිස් භාෂාවෙන් ලියලා තියෙන දෙකම එකයි. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. පෙළ දහම හැමම තියෙනවා. ඉතින් තව ටික කලක් යනකොට තවත් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තෙත් වෙච්ච මිනිස්සු. ඉතින් ඕකට ආයි අර්ථ ලියයි. ඒ කාලේ අර්ථ ලිව්වේ මොකද්ද? අරහතුන් වහන්සේලා. සිංහලට මේවා අර්ථ නැගුවා. ඒ අර්ථ නැගුවා හරියටම අර්ථ නැගුවා. හරියට අර්ථ විවරණ අරගෙන ඈ අර්ථ ධම්ම නිරුක්ති පටිපාණ කියන සිව්පිලි සිවියාපත් රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා ඒවයි අර්ථ හරියට අරගෙන ඒවා සිංහලට වරණ නැගුවා. ඉතින් ඒ සිංහලට වරණ නැගුපු ඒවා ඒ විදිහට පවතගෙන ආවා. ඊට පස්සේ මොකද කරේ? කාලිංග මාගල අරේ මේ ඇවිල්ලා මේ ලංකාව ආක්‍රමණය කළාට පස්සේ අනුරාධපුරේ මහා විහාරෙදි වෙච්ච පොත්ගුල වලට ගිනි දීපා. ඒ ගිනි තිබ්බට පස්සේ මොකද උනේ? ඉතින් ඔය පොත්ගුල් හත් දවසක් ගිනි ගත්තයි කියලා කියනවා ඒ තරම් අටුවාලියල තිබ්බ සිංහලේ. ඉතින් ඒ ඔක්කොම නැති වුණා. ඒ නැතිවීමෙන් තමයි සිංහල ජාතිය විනාශයටපත් උනේ එතනින් තමයි. සිංහල බෞද්ධයා කියන කෙනා විනාශයටපත් වෙන ගැටේ යන්නේ එතනින්. ඉතින් අදටත් රහතන් වහන්සේලා හිටියනම් ඔය කිසිම ආගමකට පුළුවන් ද ලංකාවේ ගිහිල්ලා තරිසරන්නේ. රහතන් වහන්සේලා වැඩ ඉඳලා රහතන් වහන්සේලා හරියට ධර්මයේ දේශනා කළා නම් ටොයිලට් එකකට මේ ටොයිලට් සීට් එකක් දෙනවා කියලා මේ මේ ආගමක් වෙනස් කරන්නේ මිනිස්සු. මිනිසුන්ට ධර්මය ඇහෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා කන ටික වටිනවා ධර්මයට වඩා. කවර මේ කේක් ගෙඩියක් දීලා කිව්වනම් ධර්මයට හරියන් කියලා හැරෙනවා. දැන් රාතමාසේ කෙනෙක් ඉන්නවද මුලින් බලන්නේ හාමුදුරුවෝ. ඔව්. දැන් මහරහතන් වහන්සේ කෙනෙක් බිහි වුණොත් එහම මේ අනිත් හාමුදුරුවෝ ටික අපාය යන ඔක්කොම ඉතල බැනලා. ඒක තමයි ස්වභාවය. එයි රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා. ඉතින් තව ඉස්සරහට වෙන ටික ගැන හිතා ගන්නකො. ඉතින් මේකයි මම කියන්නේ මේ පුළුවන් තරම් ඉක්මනට වහ වහ මේක මොකක් හරි ස්ටේජ් එකකට ඇවිල්ලා මෙතන යන්න යන ටික යන්න. එතන ඉදිරි ටික යන්න මොකක් හරි මගක් පෑදෙනවනේ. නැත්තම් ඔය අපායකට රිංග ගත්තොත් එහෙම ආයුෂ කොච්චරයිද කියලා හිතා ගන්න බෑනේ. මම ලංකාව තුල දැකපු දෙයක් තමයි ධර්මයට නැඹුරු වෙච්ච තරුණ පරම්පරාව බොහෝමයක් ඉන්නවා දැන්. මේක බහගෙන යන කාලයක්ද නැත්නම් අපෝ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන කාලයක්ද කියලා. බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන්න පුළුවන් කාලයෙන් කාලෙට. ඉතින් ඒකනෝ දිව්‍ය ලෝකේ ඉන්නවා. යම් යම් දෙවිවරු. ඉතින් ඒගොල්ලෝ චුත වෙලා, ඒගොල්ලෝ කතා වෙලා ඇවිල්ලා මේ බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා. බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා කියලා කියන්නේ ධර්මයේ ප්‍රචාරය කරනවා නෙමෙයි. ඕකයි ප්‍රශ්නේ. ඉතින් ධර්මයේ ප්‍රචාරය කරන මේ යතිවරු ලෝක ඉන්නවා. ඉතින් මේ බොහොම හොඳට මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන මේ ධර්මයේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන යතිවරු ඉන්නවා මේ ලංකාවේ බිහි වෙලා. ඒක නිසා තමයි තරුණ પરම්පරාව ටික ටික ඒවට ඇදෙන්නේ. ඒකයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මයේ තියෙන මේ මේ වහගෙන ඉන්න නෙමෙයි. මේ ධර්ම විනය බබලන්නේ මේක විවර වුණාම. එහෙනම් මේක විවර කරලා දෙන්න කියලා පුළුවන් තරම්. අද මේ ත්‍රිපිටකය කොහෙද තියෙන්නේ? පොත්ගුලේ. ත්‍රිපිටකය බලන්නේ කාවෝ? මිනිස්සු නෙමෙයි. ඉතින් ත්‍රිපිටකයේ තියෙන මේ පොත්ගුල වල තියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. හොද නැද්ද? ඉතින් අද වඳින්නේ ධර්ම රත්නය කියලා වඳින්නේ මොකටද? ඈ පොත් ටිකට. ඉතින් ඔය පොත් ටික මේ විවර කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට බලන්න. මෙන්න බලපල්ලා. මේ නිකන් හිතලා බලන්න බුදුහාමුදුරන්ගේ එක සූත්‍රයක් කියවනකොට ස්ත්‍රී දූෂණය කරන්න හිතනද කාට හරි? එක සූත්‍රයක් කියවගෙන කියවගෙන කියවගෙන කියවගෙන යද්දි තමන්ට දැනෙන්නේ නැද්ද තමන්ගේ රාගය බින්දු මාත්‍රිය වශයෙන් හරි ෂේ වුණා කියලා? ඈ ද්වේෂයේ බින්දු මාත්‍රිය වශයෙන් අනි ෂේ වුණා කියලා. ඈ ඉතින් ඒක නිසා ඔය සූත්‍ර පුළුවන් තරම් විවර කරලා දෙන්නනේ මිනිසුන්ට බලන්න. හැබැයි ඒක හරි අර්ථයත් එක්ක. ලාමක අර්ථයක් දුන්නොත් එහෙම ඉතින් ලාමක සත්‍යයක් තමයි උදා වෙන්නේ. ගැඹුරු අර්ථය දුන්නොත් එහෙම මිනිස්සු ගැඹුරු අර්ථය අවබෝධ කරගත්ත දාට මේ රහතුන් වහන්සේලාගෙන් මේක හිස් වෙන්නේ නැහැ මේ භූමිය. ඉතින් බෞද්ධ පුනර්ජීවනයක් තියෙනවා. ඉතින් ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුව බ්ලැවැස්ති මැතිණිය අනුගාരിക ධර්මපාලතුමා ඈ ඔවගේ යතිවරයෝ ආවේ කොහේ ඉඳලාද? ඒ දිව්‍ය ලෝකේ ඉඳලා මේ බොහොම සාකච්ඡා කරලා ආපු අවස්ථාවක් තියෙන්නේ. මේ බෞද්ධ පුනර් ජීවනයේ නගා බෞද්ධයා බෞද්ධයව නගා සිටවන්න ඕනේ කියලා. ඈ බුදුදහම නගා සිටවන්න ඕනේ කියලා තමයි ඔය ඕල්කට් තුමාරේ මේ ඉතින් මේ දිව්‍ය ලෝකේ ඉඳලා ආවා කියලා ආනන්ද මෛත්‍රී හාමුදුරුව සඳහන් කරනවා. ඉතින් ඒ අයද නැවතත් මේ තැන් වලට යන්නේ නැති. බෞද්ධ පුනර් ජීවනයක් ඇති කළා ගියා. ඉතින් මම කියන්නේ මේකයි. බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා කියන්නේ බුද්ධ කයාව දැන් මුගින් මේ අරුන්ගෙන් බේර ගන්න එකයි. ඈ මේ කොහෙද මේ මේ ත්‍රිපාදයේ මුස්ලිම් මිනිසුන්ගෙන් බේර ගන්න එකයි. ඈ අර පන්සල මුස්ලිම් මිනිසුන්ගෙන් බේර ගන්න එකයි. ඕක නෙමෙයි මම දකින්නේ. මම දකින්නේ එක පන්සලක් නැති වුණත් කමක් නැහැ. මගේ මගේ මතය මේක. මේක වැරදි වෙන්න පුළුවන්. එක පන්සලක් නැති වුණත් කමක් නැහැ. මොකද තියෙන්නේ? ධර්ම විනය බබලන්න ඕනේ එච්චරයි. පන්සල් මොකුත් නැහැ. ඔක්කොම ඉන්නේ මුස්ලිම් මිනිස්සු. දේවස්ථාන දාගෙන. හාමුදුරුවෝ ඔක්කොම ඉන්නේ කැලේ පාරේ. ප්‍රශ්නයක් නැහැ. මොකක් බබලනවද? ධර්ම විනය බබලනවද? ධර්මයේ බබලන්නේ නැත්නම් විනය බබලන්නේ නැත්නම් මේ බුදුහාමුදුරට වැඳලමක් කරන්නේ. මං කියන්නේ ඒකයි. බුදුහාමුදුරුවෝ කිව්වේ මට වැඳ වැඳ හිටපල්ලා කියලා. අන්තිමනත් කිය මහන්නේ සියලු සංස්කාරයන් නැසන සුළුයි. නොපමාව කුසල්ලම රැස් කරපල්ලා. ඒ කිව්වේ මොකද්ද? උඹගේ ශරීරේ ගුණ වෙලා යනවා. ඔය සිත් પરම්පරාව විනාශ වෙලා යනවා. ඉක්මනට කුසල් ධර්ම රැස් කරගෙන ඉක්මනට නිවන් දැකපල්ලා. අප්පමාදේන සම්පාදේත. සතිපට්ඨානෙට කියන තව නමක් තමයි අප්පමාද කියන වචනේ. සතර සතිපට්ඨානෙ ඉක්මනට සම්පාදේ කරගන්න. ඉක්මනට ලබා ගන්න කියලා කිව්වේ. ඉතින් ওই ටික කරගත්තත් මේ ධර්ම විනය බබලනවා. එක රහතන් වහන්සේ කෙනෙක් බීමලා හරියට මේ ටික දේශනා කරන ඔය කියන පිරිස රහත් වෙනපත් වෙන මහා කාලයක් යන්නේ. මේ පිනෙන් අඩු කට්ටියක් නෙමෙයි මේ අපි. මේ පින හොඳට තියෙන කට්ටිය. ඉතින් මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේ මේ කියන ධර්මයේ සිය වතාවක් ඇහුවනම් 101 වෙනි වතාවේ අඳුම තමයි සෝතාපන්න ඵලයවත් තියෙනවා. කොහෙද ඉතින් අහන්නේ? කවුද අහන්නේ? බර්ත්ඩේ පාටි කිව්වනම් ඉතින් එන්නේ කොහෙන්ද? කෙන්ඩෝල ඉඳලා එන්නේ. නේද බර්ත්ඩේ පාටියක් තියෙනවා අපි යන් මේ අහලාගේ ඉතින් ඇවිල්ලා මෙතන කියෙදෙම මේ රාගයෙන් මත් වෙලා ද්වේෂයෙන් මත් වෙලා අන්තිමට රාගයෙන් මත් වෙලා හොඳට බීලා මේවා කළා අර ගෑණිගේ ඇඟේ වැදුනා කියලා මේ මිනිහා මේ මිනිහට ගාලා ඊට පස්සේ ද්වේෂය ඇවිල්ලා නේද මහා විනාශයක් කරගෙන ගෙදර යනවා පුටු පොලේ ගහගෙන පොලිසියෙන් ඇවිල්ලා කූඩුවට දාලා ඒ ඔක්කොම කරගෙන ගෙදර යනවා ඉතින් ඔය ටික කරන්න කෙන්ට් වල ඉඳලා නැත්නම් තව කොයි බර්මින්ගම් වල ඉඳලා මෙහෙ එනවා ඈ අල්ලපු ගෙදර කාට කියනවා අද අපේ ගෙදර බණක් තියෙනවා එනවද මේ පැත්තට ඇවිල්ලා යන්න කියලා නෑ මම මේ මේ වට ටිකක් අමාරුයි අද ඊළඟ දවසේ ඕක තමයි තමයි ඉතින් ඕක පින නැතිකම වෙන මොකුත් නෙමෙයි තනි කර පින නැතිකම දෙවරුන්ට ඉතින් ඕක හරීම chance එකක් දෙවිවරු නම් ඉතින් කෝටි ගාණක් ඇවිල්ලා මේව ආගෙන ඉන්නවා මොකද හොඳයි කියලා අරගත්ත ගිය දේත් හොඳ නැති බව දැන් ටික ටික තේරෙනවා ඇතිනේ දිව්‍ය ලෝකේ හොඳයි කියලා පින් කරලා පින් කරලා පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන දිව්‍ය ලෝකේ ගිය කට්ටියක් ඉන්නවනේ. දැන් ඉතින් ඔතනත් ඉන්නකොට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? මේකත් මේ ඇති දෙයක් නෑ මෙතන. මේකෙත් කරන්නේ මොකද්ද ජීවත් වෙන්නේ? ඉතින් මේකත් වැඩක් නෑ. මේකත් නිසි දෙයක් නෙමෙයි මේකත් අනිසි දෙයක් මේකත් අපි නැති කරගන්න ඕනේ කියලා හිතාගෙන දැන් ඇවිල්ලා බණ අහනවා. ඉතින් අපිත් ඒ බෝට්ටුවේ ඉන්නේ උන්වහන්සේලාත් ඒ බෝට්ටුවේ ඉන්නේ. ඉතින් උන්වහන්සේලා අපිට වඩා හොඳට පින් කරලා ඉතින් පින් අද පින භුක්ති විඳිනවා. අපි පින්පව් දෙකම මුක්ති විඳිනවා. බුදුහාමුදුරුවෝ කියනවා ධාතුන් මහා රාජික දෙවිවරු රූපෙන් අග්‍රයි. නමුත් මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයා ප්‍රඥාවෙන් අග්‍රයි කියලා. ඒ කියන්නේ දෙවිවරුන්ට වඩා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මනුස්සයාට. ඒක කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍යයත් එහෙමම තියෙනවා ආරෂ්ඨාංග මාර්ගයත් එහෙමම තියෙනවා සතර සතිපට්ඨානයත් එහෙමම තියෙනවා ඔය ඔක්කොම එහෙම තියෙනවා. ඒ කියන්නේ නිවනට යන මාර්ගය එහෙමම තියෙනවා. නිවනත් එහෙමම තියෙනවා. මොකද්ද නැත්තේ? යන්නේ උන්නේ. වීරය වඩන්න වීරයවන්තයෝ නැහැ. ඒකයි තියෙන්නේ. මේ වීර නැතුව මේ ගමන යන්න බෑ. හොඳ වීරයක් තියෙනවා. ඒ වීරය වඩන්න වීරයවන්තයෝ නැහැ. ඉතින් තමන් ඉතින් ටික ටික වඩාගෙන යනකොට තමන්ට මේව අවබෝධ වෙයි. ඉතින් එතකොට එතනින් තමන්ගේ නිවන සාර්ථක කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඉතින් ධර්මයේ කතා කරන්න යද්දී ඔබට ඉතින් මේක දාලා යන්න හිතෙන්නේ නැහැ. ඒකත් එක එක දෙයක් තමයි මේකේ තියෙන්නේ. අන්තිමට ඉතින් ඔබට සිද්ධ වෙනවා මේ ආහන ධර්මයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ ධර්මයට අතහැරලා දාන්න. හැබැයි දැන් අතහැරලා දාන්න එපා. ඒක හරියට මේ මුවේ ගඟ මැද්ද යනකොට බෝට්ටු එපා කියලා බෝට්ටු අතහැරියා වගේ වෙනවා. නේද? තමන් හුලං ගාව ටියුබ් එකක යනකොට ගඟ මැද්ද යනකොට හිතුනොත් එimhe අනේ මේ මේ මේකත් මට එපා දැන් කියලා. කියලා මේ මොකද අර හුලන් ටික අරලා දැම්මම මොකද වෙන්නේ? ගිලිල මැරෙන්නේ නැහැ නේද? ඒ කොහොමද බන කියන්නේ බන එපා වෙනවා වෙන තැනට එනවා කියන්නේ බන අහගෙන ඉන්නේ ආසාවකින්. දැන් මේ ධර්මය අහන්න ආසයිනේ. නේද? ඇත්තටම කියලා නිකන් හිතලා බලන්න මෙතන වෙන දේශනයක් තිබ්බනම් එහෙම මෙතන නිදිනේ මිනිස්සු දැන්. මේ වෙන මොකක් හරි දේශ අපි හිතමු ඉතිහාසය පිළිබඳ දේශනයක් කරනවා කවුරු ඇවිල්ලා. ඈ ඉතිහාසය පිළිබඳ කියාගෙන කියාගෙන ගියා නම් මොන එක පැයක් අහගෙන ඉඳීනේ. හවද නැද්ද? එක පැයක් අහගෙන ඉඳි. ඒ පයෙන් පස්සේ නිදි තමයි. නමුත් මෙතන දැන් කියන කියන කාරණාවෙන් කාරණාව Tamanට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට Tamanගේ රාගය ඡය වෙනවා, ద్వේෂය ඡය වෙනවා, මෝහය ඡය වෙනවා. ඒ ඡය වෙනකොට මොකද වෙන්නේ? මහා ආලෝකයක් Tamanට දැනෙනවා. හරි සිහියෙන් ධර්මය අහගෙන හිටියනම් එහෙම Tamanට පුදුමාකාර ප්‍රබෝධයක් දැනෙනවා Tamanගේ හිතට. පැය පැය 10 15 අහගෙන හිටියයි. ඉස්සර මෙතන බණ කිව්වේ 8 ඉඳලා උදේ 3 4 වෙනකම් බණ කිව්වා මෙතන. <laughs> එහෙම අවස්ථාවල් තිබ්බා. ඉතින් කාටවත් මේ මේ ගෙදර යන්න උවමනාවක් අරේ මොකුත් නැහැ අහගෙන ඉන්නවා. ඉතින් මේ කතා කරන මමත් කියනවා. මං හැබැයි උදේ ඉඳලා මේ ක්ලාස් කළා නම් එහෙම මට හරි අමාරුයි. මම ධර්මයේ කතා කරද්දී කිසිම අමාරුවක් නැහැ. මං දන්නෙත් නැහැ මම මේ මොනවද කියන්නේ කියලා ඔය කියනවා. ධර්ම සමාධියට සම්බන්ධුනට පස්සේ එතනින් එහාට කතා කරන්න මොනවද ඒ ඔය කියනවා. ඔබ මොනවද අහන්නේ ඒකට අදාළ ප්‍රශ්න කතා කරනවා. එතන මම දන්නේ නැති දේවල් හේ ඇදිලා එනවා ඒකට. මේට ඉස්සලා කියපු නැති දහම් කණ්ඩත් ඇදිලා එනවා. ඒක තමයි ධර්ම සමාධිය තියෙන ස්වභාවය. ඉතින් දැන් අනාගාමී වෙච්ච පුද්ගලයා ගැන හිතලා බලන්න අනාගාමී වෙච්ච පුද්ගලයා මොකක්ද අල්ලගෙන ඉන්නේ? අනාගාමී වෙච්ච පුද්ගලයාට අතර ගන්න වෙලා තියෙන ධර්මය. ඒක නිසා තමයි රූපයක්ම දැන් අරමුණු වෙලා තියෙන්නේ. ධර්මයේ විතරයි අරමුණු වෙලා තියෙන්නේ. දැන් කාමයක් හිතේ නැහැ. ද්වේෂයක් හිතේ නැහැ. තර ධර්මයේ අතර ගන්න බැරුව ගිහිල්ලා සුද්ධාවාසික බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ ධර්මය අතර ගන්න බැරුව. ඉතින් අන්තිමට මේක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් දැනකට ආවට පස්සේ ධර්මයට අතහැරලා දානවා. මට බොහෝ හිසක් තියෙන දෙයක් තමයි මම මේ සිගරට් එකට අහලා ඉන්නේ. ඕක නතර කරන්න බැරුව දැන් මම කල්පනා කරන්නේ ඇත්තට මට අන්තිම මරණ මොහොතේ ඕක ඊද කියලා උරුවයි. ඉතින් ඒ වෙනුවට මම ඒකට සැහෙන්න වෙහෙසෙනවා ඒක අතාරින්න කියලා. මොකද ඒක අතාරින්න කියලා මම මම ඒක හිතාගෙන ඉන්න මට ඒක බවබුද්දකින්ම ආපු දෙයක්. ඉතින් මම ඒක කර්මයට බාර කරලා මම කල්පනා කළා අන්තිම මොහොත ගැන පමණක් මම මුහුණ දෙන්නේ කොයි විදිහටද කියලා හිත හදාගන්න. ඒ ක්‍රමේ හරි නෑ නේද? ඕ දෙවල් පස්සේ එදත් ඇහුවා. ඉතින් එදත් මම ඒකට බොහොම සාර්ථක උත්තරයක් දුන්නා. ඉතින් ඔතනදී වෙන්න ඕනේ ඒ දේ තමයි. මොකද්ද? ඔය සිගරට් එක බොන එක ඔය ඒක බොන්න අරින්න. දැන් ඒක ගැන එලවන්න යන්න එපා. දැන් ඒක ගැන එලවන්න ගියොත් Tamanට Taman කෙරේ මහා ද්වේෂයක් ඇති වෙනවා. ඒක බව පුරුද්දකින් ආව හෝ මොනවා හරි ලොකු පුරුද්දක් තියෙනවා හෝ හරි ඒක ඒක එන්න අරින්න. ඒක පැත්තකින් තියෙන වෙලාව මොකද්ද කරන්න ඕනේ? රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල් හොයන්න. ඒ ඇස්සේ. ඒ රාගයට දෙයම් දෙයක් රාගයට හේතු වෙනවා නම් ඒක නවත්ත ගන්න. ද්වේෂයට හේතු වෙනවා නම් ඒක නවත්ත ගන්න. මෝහයට හේතු වෙනවා නම් ඒක නවත්ත ගන්න. ඔන්න ඔය සතර ඔය කියන කායානුපස්සනාව වඩාගෙන යන්න. ඇත්තටම කායානුපස්සනාව විතරක් නෙමෙයි. ඔය අනුපස්සනාව හැම එකක්ම වැඩෙනවා මේ මේ කියන එකෙන්. වේදනානුපස්සනාවත් වැඩෙනවා, චිත්තානුපස්සනාවත් වැඩෙනවා. ඉතින් තමන් කරන කියන කරන කියන හිතන ඔය තුන ගැන හිතලා බලන්න. දැන් හිතනවා මං දැන් එකක් හිතනවා අරුට ගහන්න ඕනේ. දැන් මොකද්ද හිතුනේ? දැන් ආයෙ අතන්ට ඇවිල්ලා බලන්න. ටක් ගාලා බලන්න මොකද්ද අරුට ගහන්න ඕනේ. ඒ හිතනකොට මොකක්ද දැන් හිතුනේ? ඈ ද්වේෂයක් හිතුනේ. එහෙනම් ටක් ගාලා දැන් හිතනකොට දැන් Tamanට ද්වේෂයක් හිතෙනවා. දැන් ඉතින් ඕකද අද පුරුදු කරලා දෙනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා නෙමෙයි. මොකද්ද හිතන්න ඕනේ? දැන් මට ද්වේෂයක් හිතුණා. දැන් මේ ද්වේෂය හිතුනොත් එම් දැන් මොකද වෙන්නේ මට? මේක හසරට හේතු වෙන්නේ. එහෙනම් මම මේක නවත්ත ගන්නවා. ඒ ද්වේෂය නැත්තකල. එතන සිහියෙන් ඉන්නේ. Tamanට හිතන දේවල් ගැන සිහියෙන් ඉන්නේ. චිත්තානුපස්සනාව. Tamanට දැනෙන දේ ගැන සිහියෙන් ඉන්නේ. ඈ දැනෙනවා දැනෙනවා දැනෙනවා රිදෙනවා රිදෙනවා රිදෙනවා ඈ ඔහි හිත හිතලා හරියන්නේ නැහැ. සහල්ලුයි සහල්ලුයි සහල්ලුයි සපත් දැනනවා සපත් දැනනවා සපත් දැනනවා නෙමෙයි. Tamanට දෙයක් දැනනකොට Taman හිතන බලන මොකද්ද මේ දැනෙන්නේ? මට රාගයට හේතු වෙන දෙයක්ද මේ දැනෙන්නේ? මේ මధుරව කනවා හරිම වේදනාවයි. දැන් මොකද? ද්වේෂයට හේතු වෙන දෙයක්ද මට මේ දැනෙන්නේ? වේදනාවක් දැනෙනවා. බලන්න එක මේ රාගයටද හේතු වෙන්නේ, ද්වේෂයටද හේතු වෙන්නේ, මොහයටද හේතු වෙන්නේ? තමන් සිහියෙන් හිතලා බලන්න. එච්චරයි. ওই සිගරට් එක මොන එක ගැන හිතන්න යන්න එපා. ඒක ඉතින් ඒ තමන්ගේ ගති පුරුද්දක් තියෙනවා නම් ඒ ගති පුරුද්ද එහෙම තියෙනවා නේද? තමන් මේ හතර සතිපට්ඨානෙ එදෙනකොට දවසක හිතෙන්න පුළුවන්. තමන්ට මේක හිතලා තමන් මොකයින් කළාද? සමහර වෙලාවට ඕකත් ඔහොමම තියෙදි වාසනා ක්ලේශයන් ඉතුරු වෙලා අරහත්ත්වයටපත් වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්න ඕනේ තරම්. ඈ සිගරට් එකක් බොන අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වුණා කියලා කියන්නත් පුළුවන් ඊට පස්සේ. ඒක කියන්න බෑ. ඒක අරහතුන් වහන්සේ කෙනෙක්ට මොකද නම? ඒ අරහතුන් වහන්සේ කෙලිම වසල වාදයෙන් මිනිසුන්ට කතා කරන්නේ. පිලින්ද වච්ච මහරහතන් වහන්සේ. පිලින්ද වච්ච මහරහතන් වහන්සේ කියන බොහොම බොහොම කරුණාවන්ත අරහතුන් වහන්සේ නම. ඈ එක දවසක් මේ පාරේ උන්වහන්සේ වඩිද්දි දායක පවුලක ඔහොම දුප්පත් දායක පවුලක ඈ ඒ ඒක හරිම හරිම දුප්පත් දායක පවුල. ඉතින් ඒ ළමයා බලන් ඉඳදී අනිත් ළමයි ඔක්කොම වලලුකාරයන්ගෙන් වලලු ගන්නවා. අරගෙන ලස්සනට වලලු දාගෙන මාල දාගෙන ලස්සනට ඉතින් නටනට ඉන්නවා. ඉතින් අර ළමයාට අරන් දෙන්න සල්ලි නැහැ. ඉතින් අර ළමයා අඬනවා. ඉතින් ඒ දෙමාපියන් ඉතින් අරන් දෙන්න සල්ලි නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මොකද කරන්නේ? මේ අරහතුන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් අර දරුවන්ට කියනවා දරුවෝ අර ලනු අරගෙන එන්න. ඈ ඊළඟට ලනුවෙන් මාලයක් හදලා කලට දානවා. කලට දාලා උන්වහන්සේගේ සත්‍යයක් ක්‍රියාබලයෙන් මොකද වෙන්නේ? අරක මහා රත්තරම් පාන් ලස්සන මාලයක් බවට පත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? රාජපුරුෂයෝ ඇවිදිනකොට දකිනවා මේ ළමයා කරේ මෙච්චර ලොකු මාලයක් තියෙනවා. ඊළඟට හොයලා බලනවා මේ පෝසත් පවුලකද කියලා. නෑ බනවල දුප්පත් පවුලක්. එහෙනම් මම අනිවාර්යෙන් රාජ භාණ්ඩාගාරයෙන් හොරකම් කළා. ගෙනිලා හිත කතා දාන්න කියනවා පිරිමියාගේ. ගෙදර අයිතිකාරයෙක්. ඕක උන්වහන්සේට ආරංචි වුණාම උන්වහන්සේ වටින රජමාලිගාවට. රජමාලිගාවට වැල්ලා රජුරවන්ට කියනවා මේක කළේ මම. රජුර පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? රාජමාලිගාවේ බිත්ති වල අත දින මුළු මුළු රාජමාලිගාවම රත්තරන් පාට වෙනවා. උන්වහන්සේ කීර්ති බලේ. රජුර පිළිගන්නව වැඳ වැටෙනවා. අන්න ඒ වගේ මහා කරුණාවන්ත මේ රහතන් වහන්සේ නම. ඒවන මිනිසුන්ට කතා කරන්නේ කොහොමද? වසලියෝ. මේවනේ. වසලයා කියලා කියන්නේ මේ අද කාලේ වගේ කාලකන්ණිය වගේ වචනයක්. දැන් ඕගොල්ලන් කියලා තෝබම්බුලන් කියනවා. දැන් ඔබට නිකමට කවුරු හරි කිව්වොත් එහෙම මේ කාලකන්ණිය. කිව්වොත් එහෙම අතේ දින පොල්ලෙන් ගාවගෙන ඔලු පැල්ලෑ. ඉතින් ආ රහතන් වහන්සේ කතා කරන්නේ එහෙමයි. ඇයි? ඕක යනවා බුදුහාමුදුරුවෝ ගාවට. ඔය කතාව යනවා බුදුහාමුදුරුවෝ මේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ වසලවාදී මිනිසුන්ට කතා කරනවා කියලා. එලා බුදුහාමුදුරුවෝ දිවසින් දැකලා කියනවා මේ පිළින්දවච්ච මේ මහරහතන් වහන්සේ කියන්නේ මේ අකාරුණික කෙනෙක් නෙමෙයි. බොහොම කරුණාවන්ත කෙනෙක්. නමුත් මේ වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තියෙනවා. අතීත සංසාරයක් තිස්සේ ස්වාමියෙක් වෙලා. ඒ කියන්නේ මිනිසුන්ගෙන් වැඩ ගන්න පුද්ගලයෙක් බවට පත් වෙන ඉඳලා ඒ කාලේ එහෙම කතා කරපු දේ වාසනා ක්ලේශයන් වශයෙන් ඉතුරු වෙලා අද මේ නිවන් දැකලා අරහතුන් වහන්සේ බවට පත් වෙලා තාමත් ඒක අතහැර ගන්න බෑ ඒ ගති පුරුද්ද. ඒක නිසා මොකද කරන්නේ? තාමත් අර වසනවාදයෙන් තමයි කතා කරන්නේ. නමුත් මොකද වෙලා තියෙන්නේ? අර අතොත් වන්දේ නම. ඉතින් ඒක නිසා ඔය සිගරට් එක ගැන හිතන්න යන්න එපා. සතර සතිපට්ඨානේ හිත පීටව ගන්න. Tamanට රාගය දැනෙනකොට, ද්වේෂය දැනෙනකොට, මෝහය දැනෙනකොට සතියෙන් ඉඳලා ඒක නවත්ත ගන්න. ඔය විඥාණයට ආහාර සපයන එක නවත්තන්න. ඒ විඤ්ඤාණයට ආහාර හපෙන අපෙන් අපෙන් එක නැවැත්තුන පස්සේ තමන්ගේ අරහත්ත්වය තමන්ටම තීරණය කරගත්තා ඊට පස්සේ. කායෙන්වත් අහන්න දෙයක් නැහැ. මට දැන් හතර සතිපට්ඨානේ කායන පසනාව වැඩිලාද? මම දැන් සෝවාන්ද? මම දැන් අනාගාමීද? අහන්න දෙයක් නැහැ. තමන්ට හැමදේම දැනේ. රාගයේ ඡේ වෙන ඡේ වෙන මොහොතක් ගන්න තමන්ට ඒක දැනෙන්නේ. තමන් ඉතින් ඔය වගේ හිතන ප්‍රශ්න තියෙන ඒවා ඉතින් අහලා ඒවා निराකරණය කරගන්න. ඒ නැති දේවල් දැන් ඉතින් ආයි මේ අද ගියාට පස්සේ අද ඉඳලා හිතලා බලන්න මොනවා හරි දෙයක්. ඒ හිතනකොට Tamanට මොනවා හරි ප්‍රශ්න ආවනම් ඒව කොල්ලේක ලියාගෙන ඊළඟ දවසේ එනකොට ඒව අහන්න. මට මෙන්න එහෙම දෙයක් හිතුණා මේක හරියද මේ මිදිච්ච එක නැත්තම් කොහොමද මම මේක හිතන්නේ? ඈ? ඉතින් දන්න දන්න විදිහට අපිව විසඳගමු. ඉතින් මම බොහොම සල්ප ප්‍රමාණයක් ධර්මයේ දන්නවා. ඉතින් ඒ ධර්මයේ මම දන්න ප්‍රමාණයෙන් ඔබට සංග්‍රහ කරන්න. පුළුවන් ප්‍රමාණය අල්ලගෙන ඉතින් ඒ ටික කොට දාලා. ධර්මයේ දන්න ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ. ඉතින් අවබෝධ වෙන්න ප්‍රමාණය තමයි දන්නේ. කටපාඩම් කරගෙන ධර්මයේ මෙහෙම කතා කරන්න බෑනේ. නේද? අවබෝධ වෙන ප්‍රමාණය තමයි කතා කරන්නේ. ඒ බමුණු වාදයේ තියෙන්නේ අනිත්‍ය සංකල්පය. කියන්නේ හැමදේම අනිත්‍යයි කියලා ඒගොල්ලෝ පැත්තකට වෙලා භාවනා කිරීම. ඔව් අනිත්‍ය හැමෝටම තියෙන එකම එක දෙයයි. ඒ තමයි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන්නේ. ඉතින් දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට ඒ නිදහස් වෙන්න අනුගමනය කරන මාර්ගයක් ගැන දන්නේ නැහැ. ඉතින් සමහර හිතනවා මේ සියල්ල වෙන්නේ පෙර කරපු කර්ම නිසා. ඒක නිසා ඒ ටික ඔක්කොම දැන් වින්දානම් ඊළඟ එකේ ඉඳලා සැප කියලා. ඉතින් ඒ වගේ මෝඩ අදහස් වලට බහිනවා. නිකණ්ඨනාද මුත්ත කියන්නේ එහෙම අදහස් වලට බහපු පුද්ගලෙක්. ඉතින් මොකද කරන්නේ මේ ගිය මේ ගිය සංසාරයත් ඉතින් මහා පාප කර්ම අපි කරලා තියෙනවා. ඕවා තමයි දැන් මේ පරිසම් දෙන්නේ යන්නේ. ඒක නිසා ඒ කරපු පාප කර්ම වලට දැන් වන්දි ගෙවනවා වෙන්න ඕනේ කියලා හරක් වගේ ඉන්නවා, අලි වගේ ඉන්නවා, මුයි හරක් වගේ ඉන්නවා. ඉතින් ඕම ඉඳලා මැරිලා යනවා. ඉතින් ගිහිල්ලා ආයෙත් හරක් වෙලාම තමයි උපදින්නේ. මේ සංසාරේ කරගත්ත පාප ටික ඔක්කොම කියලා ඉවර ගන්න පුළුවන්. සුරංගනා කතාව. ඈ සංසාර නෙමෙයි ඉපදිච්ච දවසේ අද මේ වෙනකම් කරපු පාප කර්ම ටික කරලා තව අවුරුදු තව ආත්ම 25 30ක් උපදින්න වෙනවා. ඒ තරම් මහා පාප කර්ම ටිකක් අපි කරලා ඉතින් මේ ටිකට. බොරු නම් කීයක් කියලාද? හේලම් කොච්චර කියලාද? පවුල් කොච්චර කඩායිරෝ නැද්ද? සමහර ජොලියටත් කරනවා. ඒක නිසා ඉතින් අද ඉඳලා බලන්න මේ සතර සතිපට්ඨානේ හිත පිටවගෙන කතා කරන්නේ. වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා හිතලා බලන්න මේ රාගයට දේ වෙනවද මෝහයට දේ වෙනවද කියලා. එතකොට දැන් Taman දන්නවා මේ මේ රාගයට මේ හරියන දෙයක්. මේක නිසා මම මේ කතා කළා හරියන්නේ නැහැ. මේක නිසා ද්වේෂය උපදිනවා මම මේ කතා කරලා හරියන්නේ මේක නිසා මේ පවුල කැඩෙනවා මම මේ කියලා හරියන්නේ එතකොට තමන් ගැතින් කේලම් ගියේ වෙන්නේ නැහැ පරුස වචන ගියේ වෙන්නේ නැහැ හිස් වචන ගියේ වෙන්නේ නැහැ ඉතින් ඒක දස අකුසලෙන් තමන් වෙන් වෙනවා දස අකුසලෙන් වෙන් වෙනවා කියලා කියන්නේ රාගය ද්වේෂය මෝහය ඒ වෙලා ගිහිල්ලා ඉවරයි විඥාණයට ආහාර සැපෙන්නේ හත් දවසක් ගියා විඥාණය निराහාරව හත් දවසක් තිබ්බා විඥාණය මැරලා ගියා පැටේ ඉවරයි ඉතින් ඕක තමයි කරගන්න. ඒක නිසා ක්‍රමක්‍රමයෙන් උතන්ට ලං වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ අවසාන වශයෙන්ුත් මට කියන්න තියෙන ඉතින් මේ කියපු ධර්මකාරණාර ඔඩොක්කු දාගත්ත මේ මේ දාන්න ටික වගේ නැගිටලනකොට මෙතන හරලා යන්නත් එපා. ගිහිල්ලා ඔක මේ මේ අර ගල් ගොඩකට දාන්නත් එපා. නැත්තම් කොහේ හරි පෙට්ටි එක දාලා වහලා තියන්නත් එපා. ඉතින් ඔය ගත්ත ටික අවබෝධ කරගත්තා නම් ඒකේ උඩ හැසිරෙන්න උත්සාහ කරන්න. තමන් ඒ තුල හැසිරෙනකොට හැසිරෙනකොට හැසිරෙනකොට තමන්ට තමන්ටම තේරෙයි කොච්චර තමන්ට සෑහලුවක් වෙනවද කියලා ජීවිතේ. මේ කියන්නේ සැපට මගක් මිසක් දුකට මගක් නෙමෙයි. ඔබ අනුගමනය කරන්නේ දුකට මගක්. මේ කියන්නේ සැපට මග. සැප හොයන උන්නතන අග්‍රස්ථානයේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. රජ සැපත් මදි වුණා. ඔච්චර සැප තිබිච්ච මනුස්සයට ඒකත් මදි වුණා. තව සැප හොයන්න කියලා දුක් දුන්න ශරීරයට පුළුවන් තරම් පොඩි පොඩි උමනාවක් තියෙනද සැප හොයන්න. නිකන් හිතන බලන්න. මේ කොච්චර සබ තිබ්බත් වැඩක් නැහැ නේ මම මම මම මහලු වෙනවනම් මම ලෙඩ වෙනවනම් මම මැරෙනවනම් කියලා හිතුවා. ඒ තුනෙන් වෙන් වෙන්න පුළුවන් නම් මේක කළා කියලා මොකද අතීතේට පුදුම සැපක් නේ දුකක් නේ ශරීරයට දුන්නේ නේද නොකානෝදී ඉඳලා ඈ දියට ඉඳලා හුස්ම හිර වෙනකන් ඉඳලා උඩ ඇවිල්ලා ඈ මේ තල්ලැට වලින් ඔක්කොම එක කේස් ගහ ගානේ අයින් කරලා දාලා මෙහෙම තල්ලැටයක් තියලා අදිනවා මේ මේ මහා වේදනාවක් ශරීරෙට දීලා ඈ අසූ සත්තුන්ගේ අසූචි කාලා තමන්ගේ අසූචිත් වලදලා අන්තිමට පුදුම දුකක් දුන්නේ ශරීරෙට. ඒ මොකටද? අර තුනෙන් බේරෙන්න. විදිහක් තියනවද කියලා බලන්න. එහෙනම් සැප හොයන්න අතර අග්‍රස්ථානේ නෙමෙයි දුන්නාන්සේ ඉන්නේ. එහෙනම් මේ අපි හොයන්නේ සැප මේ විඳින්න දුක. ඉතින් සැප හොයන්න ඔය දුක් විඳින එක නවත්තලා පොඩ්ඩක් අර පැත්තට ඔළුව දාලා බලන්න. ඉතින් ඒ බලනකොට Tamanට මේක අවබෝධ වෙන්නේ. ඒ අවබෝධයම තමයි ඉතින් ඔබට ලැබිච්ච ලොකුම තෑග්ග. තේත් එක්කම බලන්න තමන් මේ තමන්ට යම් මොහොතක් පොඩි දෙයක් කරේ අවබෝධ වුණා නම් ඔන්න ඔය අවබෝධ වෙච්ච දේ තව කෙනෙකුට ලබා දෙන්න උත්සාහ කරන්න. ඒක තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. තමන්ට පුළුවන් මේ වගේ දේවල් සංවිධානය කරන මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ ධර්මයේ ප්‍රචාරය කරන එක හරීම පින, හරීම කුසලයක්. ඒක නිසා මේ දේවල් කරන්න. ඉතින් අද මේ ස්ථානයේට මේ ඔබතු හැමෝටම කතා කරලා ඔබට ආහාර පාන වලින් සංග්‍රහ කරලා මේ ගෙදර ඉන්න පිරිස් ඈ එතකොට මේ මේ සියලු පිරිස් එකතු වෙලා දේවල් සංවිධානය කළා. මේ සංවිධානය කළා ඉතින් ලොකු පුණ්‍ය කර්මයක් කරගන්න. මේවා මහා පුණ්‍ය කර්ම. මොකද මෙතන කතා කරන්නේ වල්පල් නෙමෙයි මෙතන කතා කරන්නේ සද්ධර්ම. එයා හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන දෙවිවරු වඩිනවා. ඒ දෙව වඩින දෙවිවරු පුදුම විදියට ආශිර්වාද කරලා යන මේ නිවසියන්. අපිට මේ ධර්මය අහන්න මේ මෙච්චර ලාභයක් අපිට ලැබුණේ මෙන්න මේගොල්ලෝ නිසා අපි ආශිර්වාද කරනවා කියලා ඒගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් කියන වෙලාවට ඔන්න දෙවියන් අඬ ගහලා කියන්නේ. මම මේ විදිහට ධර්මයේ ලෑස්ති කරලා තියෙනවා මේ ධර්මයේ මිනිසුන්ට අහන්න සලස්සලා දෙන්න දිනවා ඔබ වහන්සේලාත් ඇවිල්ලා මේ ධර්මය අහනවා මට මේ වෙලාවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේට පුළුවන් නම් මට ඒකට පිට වෙන්න. පූජාවට තියන්න දෙයක් නැහැ දෙවිවරු පැනලා ඇවිල්ලා උදව් කරයි. මොකද දෙවිවරු හරි කැමති කළගුණ සලකන. ඒක නිසා ඔබට ඔබගේ නිවෙස්වල මේ වගේ ධර්ම සාකච්ඡාවල් තියන්න පුළුවන්. Taman ඉන්න මේ දන්න මිනිසුන්ට කතා කරලා ඒ මිනිසුන්ට ධර්මයේ බිඳුවක් අහන්න සලස්සලා දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් Taman කරගෙන යන්න, Taman ධර්මය අවබෝධ කරගන්න. ඒකයි වෙන්නේ. ඉතින් අපි දැන් මම හිතන්නේ පැය 3මාරක් විතර තිස්සේ ධර්මයේ කතා කළා. පැය 3මාරක් ඔබ ඉඳගෙන හිටියමයි වෙන්නේ නැති. ඉතින් ඒ ධර්මය යම් තාක් දුරකට හරි අවබෝධ වුණා නම් මෙතනින් එහාට අදිස්ථාන කරගන්න මම මේ ධර්මය තව තවත් අවබෝධ කරගන්නවා. මේ ධර්මය මගේ දරුවන්ටත් මම අවබෝධ කරලා දෙනවා. තමන්ගේ දරුවන්ට තමන් ආදරය නම් කරන්න ඕනේ ඒදී. මේ ධර්මය තමන්ගේ දරුවන්ටත් බින්දුව බින්දුව හරි අවබෝධ කරලා දෙන්න. ඕ තමන් මැරෙනවා වගේම දරුවොත් මැරිලා තමන් අපායේ උපදිනවා නම් තව දරුවොත් ඔහොමම තමයි. තමන් අපායෙන් බේරෙන්න දඟලනවා නම් මුලින්ම ඉතින් උදව්වක් විදිහට කරන්න ඕනේ කාටද? දරුවන්ව අපායෙන් බේරෙන එක නවත්තන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න. දරුවා ඉංජිනේරුවෙක් වුණත්, දොස්තර කෙනෙක් වුණත් අපාය උපදින එක නවත්තන්න බෑ. ඒ ඔක්කොම ලෞකිකයි ලෝකයට අයිති දේවල්. ලෝකෙන් එතර වෙන්න ගියොත් විතරයි ඕවෙන් නවතින්න පුළුවන්. බොහෝ වෙලාවක් ධර්මයේ සාකච්ඡා කළා, ධර්මයේ දේශනා කළා, ධර්මයේ ශ්‍රවණය කළා, මහත් වූ කුසලයක් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ කුසලයේ මේ ශාසනයත් අපිවත් රටත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමයන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ අනුමෝදන සතුරු වන්නා වූ දෙවියෝ බලාපොරොත්තු වෙන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්දක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා අහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු මම් පරන්ති ඒ වගේම තම තමයි නමින් ජම්මාන්තරගත වට යදනවා වූ ඥාතිහිත මිත්‍රාදීන් ඉන්නවන මේට 90 කල්පයකදී මෙහා ඉන්නා වූ සියලුම ඥාතිහිත මිත්‍රාදීන් තමන් ඉතින් අනුකෝදන් කරන්නා වූ පින් අනුමෝදන් වෙන හේතු වාසනාව තියෙනවා තමන්ගේ යම් කිසි අවඩක් සිද්ධ වුණා නම් වැඩක් සිද්ධ වුණා නම් හෝ මොනවාම හෝ දෙයක් සම්බන්ධකමක් තියෙන ඥාතිවරයෙක් හෝ හිතවතෙක් ඉන්නවනම් අපි විදිහින් මේ කරගත්තා වූ මේ සියලුම් පින් ඒ ආතීත මිත්‍රාදීන් අනුමෝදන් වේවා. ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ ඒ ඥාතිහිත මිත්‍රාදියෝ බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන් ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම තම තමන් විසින් මේ රැස් කරගත්තා වූ කුසල මේවට තමයි කියන්නේ පින්වත්නි පාරමිතා කියලා ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන වාරයන් ගන්නට තමයි පාරමිතා කියන්නේ ඒක නිසා තමන් මේ ප්‍රඥා පාරමිතා පුරාගෙන යන්නේ යම් මේකින් මේ ආත්මෙදී අවබෝධ කරගන්න බැරිනොත් ඊළඟ ආත්මය හරි පුළුවන් මොකද පාරමිතා තමයි මේ පිරෙන්නේ ඒක නිසා තමන් පාරමිතා වලින් අඩුවක් පාඩුවක් තියන අය නෙමෙයි. ඒ නිසා මේවා පාරමිතා වෙනවා. මේ ආත්මෙදී මේ නිවන් අවබෝධ කරගන්න මේවා මහෝපකාරී වෙනවා. ඒක නිසා අපි විසින් රැස් කරගත්තා වූ මේ සියලුම පින්බලෙන් සියලුම කුසල් වලින් මේ සම්බුද්ධ ශාසනය තුළදීම මේ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.